කරන ලද විස්තරයේ අනුසාරයෙන් අනිත් ජීවිතික පිළිබඳ විස්තරයද තේරුම් ගන්නට පුළුවන්. ඒ කර්ම වශයෙන් ඒ කිනේක ජීවිතිකයක් ගැන දැනගත යුතු තිරෙන්නේ මුල් ජීවිතිකයේ බුදුරජාණන් වහන්සේ වදාළේ මැරි දවසක් දෙකක් තුනක් ගත වුණු ඉදිමුණු ඒ ඒ තැන් නිල්මුඩු පෙරවතිරුළු ශරීරයක් තමාගේ ශරීරය තිබඳු තත්වයට පත්වන්න එකයි කියා බැලීම. කොට එහෙම ශරීරයක් විතොත් මිය ගිය මිය ගොස් දවසක් දෙකක් තුනක් ගත වෙලා ඉදිමිලා ශරීරයේ සමහර තැන් නිල් පාට වෙලා ඒ දොරටු වලින් ඇස් කන් නාස් කට ආදී ඉවෙන් ඒ ශරීරයේ නවද්වාරයන් තිබෙන ඒ තැන් වලින් සැරව ගලන එහෙම ශරීරයක් දක්නට ලැබෙනවා නම් ඒවත් කියන්නේ දක්නට ලැබිලා ඊළඟට මේ Tamanගේ ශරීරය ගැන හිතනවයි කියන එකම නෙවෙයි. එහෙම තත්වයකටයි මේ ශරීරය පැමිණෙන්නේ. කෙනෙකුගේ ශරීරය මරුණාට පසු වලලා දැම්මේ නැත්නම්, නැත්නම් කුණුස්සා දැම්මේ නැත්නම්, එහෙමම තිරෙන්නට හැරියොත් මේ තත්වයට පැමිණෙනපත් වෙනවා. අන එහෙම ශරීරයක් මේ මගේ ශරීරය. මගේ ශරීරයක් මේ ශරීරයක්. ඒ ස්වභාවයට පැමිණෙන්නේ කි. ඒ ස්වභාවය නොයික්ම වූකි කියා සැලකී. එතකොට ඒ ශරීරය පිළිබඳව කෙනෙකුට තිබෙන ඒ නොමනා ඇල්ම වගේම මානාදියත් මේ ශරීරය නිසා කෙනෙකුට ඇති වෙන. ඒවා දුරු වියම්. කෙනෙක් තමා රූප සම්පත්තියෙන් යුක්ත කෙනෙක්යි සිතාගෙන සිටිනවා නම් ඒ තමාගේ රූපය ගැන තමාට ඇති වෙනවා මාන. ඒ වගේම ඒ තමන්ගේ ශරීරය පිළිබඳව තමාට ඇති වෙනවා බලවත් වූ ආශාව, තණ්හාව. ඉතින් අර පෙන්වූ පරිදි ඉදිලි සරව ගලන, කුයා වැగిරෙන ශරීරයක් බවට පත්වන්නක් නම් මෙය මේ කුමක්ද ඇලුම් කළ යුතු වෙන්නේ? මේ නිසා කුමටද මානාදියක් උපදවා ගන්නෙ කියන මේ తත්වය Tamanට සලකා ගන්නට පුළුවන්. ඒ නිසායි මේ මේ ජීවිතික පබ්බේ පබ්බය බුදුරජාණන් වහන්සේ වදාලා තිබෙන්නේ ශරීරයේ මේ කය පිළිබඳ ආදීනවය තේරුම් ගැනීම සඳහා ආදීනව වටහා ගැනීම සඳහා ආදීනවයේ කියන්නේ දොස් දෝෂය. ශරීරය නොයෙක් දෝෂයන්ගෙන් යුක්ත එකක්. ඒ ශරීරයේ දක්නට ලැබෙන දොස් තමා මේ තෙන්නම්. ඉදිනෙන ස්වභාවයට පත්වන එක. ඉතින් මැරිලා මරුණාට පසු පමණක් ඉදිනෙන එකකුත් නෙවෙයි මේ ශරීරය. සමහර විටක ජීවත් වෙද්දී ඒ මේ දැන් ඉදිනෙනවා සමහර විට. එහෙම තත්ත්වයක ඇති වෙනවා සමහර විටක. ජීවත් වෙද්දී සමහර ශරීරයේ කොටස් ඉදිරියෙන් ඉදිමෙන තත්ත්වයට පත්තා. ඒ නිසා ශරීරය ගැන තිබෙන නොමනා ඇල්ම දුරු කර ගැනීම තමයි මේ දේශනාව පවත්වා තිබෙන්නේ. ඊළඟට අපි ඒ කාරණය බොහොම විස්තර වශයෙන් කතා කළා පසුගිය දිනෙහි. ඊළඟට කිය යුතුව තිබෙන්නේ ඒ එකිනෙක සීවතිකයක් පිළිබඳ. එකක් අනිකෙන් වෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ඒ ඒ සීවතිකයට අදාළ කරුණවල. ඒක එහෙමයි මේ නවයක් වශයෙන් ඒ සීවතික පදේ නවයක්ම දැක්වී තිබෙනවා. ඒ දෙවෙනුව පෙන්වන්නේ තුනච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය චද්දිතං කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං ජිජ්ජේහිවා කජ්ජමානං සුපානේහිවා කජ්ජමානං සිගාලේහිවා කජ්ජමානං විවිධේහිවා පානක ජාතේහි කජ්ජමානං සෝ ඉමමේව කායං උපසංහරත අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතීතෝ නැවතද මහණෙනි තවත් භාවනා ක්‍රමයක් කියලි යනුවෙන් බුදුරජාණන් වහන්සේ මේ සීවතිකයේ පිළිබඳ දේශනාව දක්වනවා නැත්නම් දේශනාව පවත්වනවා සයථාපි පස්සෙය ශරීරං සීවතිකාය සම්පිතන්නේ සෝනක දමන ලද ශරීරයක් දක්නේ වේද නැත්නම් දක්නේද දක්නේ යම්සේද සයථාපි කියන්නේ ඒකයි සයථාපි යම්සේද ඒ ඒ සෝණෙන් දමන ලද ඒ ශරීරය ඒ මృత ශරීරය කෙබන්දක්ද කාකේහිවා කජ්ජමානං කුලලේහිවා කජ්ජමානං විජ්ජේහිවා කජ්ජමානං සුපාමේහිවා කජ්ජමානං සිගාලේහිවා කජ්ජමානං විවිධේහිවා පානක જાතේහි කජ්ජමානං එනනේ කාකේහි කපුටන් විසින් කනු ලබන කුකුස්සං විසින් කනු ලබන කුලලේ විවාකච්ච විද්දේහි විදුලිහිමියන් විසින් කනු ලබන සුපානේහි යන්නේ සුනකයන් විසින් කනු ලබන සිගාලේහි දිවලුන් විසින් කනු ලබන විවිධේහි වා පානක જાතේහි කච්ච නොයේ නොයේ ප්‍රාණී නොයේ සත්වයන් විසින් කනු ලබන ඒ සොරණේ දමන ලද ශරීරයක් යම්සේ දක්නේද එහෙම දක්නා ඒ ශරීරයක් ශරීරය හා සමාන කොට මේ ශරීරය ගැන බලයි. සෝ ඉමමේව කායං උපසංහර. ඒ උපසංහරණය කියන්නේ මේ ලං කර බැලීම. ඒ ශරීරයට මේ මේ ලං කරලා බලන උපසංහර. මේ වගේමයි ඒකත්. නැත්නම් ඒ වගේමයි මේකත්. උපසංහාරය. අයම්තිකෝ කායෝ එවං සම්මෝ එවං භාවී එතං අනසීතු. මේ ශරීරයත් මේ ස්වභාවය ඇති එකකි. මේ ස්වභාවයට පිමිනින එකකි. මේ ස්වභාවය නොඉක්ම වූවකි. මේ තමාගේ ශරීරය පිළිබඳවත් අන්‍ය ශරීර පිළිබඳවත් ආදි වශයෙන් ඒ ඒ එකිනෙක සීවතිකයක් පිළිබඳව ඒ වගේම මීට පෙර කියන ලද ඒ කායානුපස්සනාවෙහි අනිත් කර්ම සම්බන්ධවද බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ඉති අධ්‍යත්තං වා කායේ කායානුපස්සී බහිද්ධා වා කායේ කායානුපස්සී ආදී ඒ සියල්ලම මේකත් පොදුයි. තුන්වෙනි කාරණේ හැටියට සීගතිකේ හැටියට මහන්සේ වදාගන්නේ පුනච පරං භික්කවේ භික්ඛු සේයථාපි පස්සේය ශරීරං සීවතිකාය චත්තිතං අත්තික සංකලිකං සමංස ලෝහිතං නහාරු සම්බන්ධ සෝ ඉමමේව කායං උපසංහරති ඒ ශරීරය ඒ මృత ශරීරය පිළිබඳ තත්ත්වය දක්වන්නේ අත්තික සංකලික ඇට සැකිල්ලක් තිබෙනවා ඒකට ඇට වලින් යුක්ත ඇට සැකිල්ලක් තිබෙනවා සමංස ලෝහිතං මස් ලේ සහිත එකක්. මස්ද තිබෙනවා ලේද තිබෙනවා. ලේ මස් සහිත නහාරු සම්බන්ධයි. නහර වලින් බැඳුණු ශරීරෙහි තිබෙනවනේ නහර. ඒ නහර වලින් බැඳුණු මස්ලේ සහිත සෝණින් දමන ලද ශරීරයක් යනයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ශරීරය යම්සේ Taman ඇසෙන් දක්නේද හරියට ඇසෙන් දක්නාක් මෙන් එහෙම ශරීරයක්. ඒ ශරීරයට මේ තම ශරීරය කිට්ටු කරලා බලනවා. මේ ශරීරයේද මේ తත්වය ඇති මේ ස්වභාවය යුක්ත එකකි. මේ ස්වභාවය පැමිණෙන එකකි. මේ ස්වභාවය නොඉක්ම වූ එකකි. එතුම්ෙනි හතරවෙනි සීවති කෙහි එන්නේ දෙයථාපි පස්සෙය ශරීරං සීවතිකාය චබ්බිතං අට්ඨික සංකලිකං කලින් මෙහි එකේ මෙන්න ඇටසැකිල්ල ඇටසැකිලි ඒ ඇටසැකිල්ල තිබෙනවා ඒක සැකිල්ලකින් යුක්ත එහෙත් කලින් මෙන් සමන්ත ලෝහිතං නහාරු සම්බන්ධං නෙවේ මේ නිම්මංස ලෝහිතං නිම්මංස ලෝහිත මක්ඛිත්තං නිම්මංස ලෝහිත මක්ඛිත්තං කියන්නේ මස් ගිය වී ගිහිල්ලා මස් නැහැ. එහෙත් ලේ තියෙනවා. ලේ වලින් වැටුණු. මස් ගිය වී ගිය ඒත් මේ ඇද සැකිල්ලෙහි ලේ දැවලී තිබෙන ශරීරයක් දක්නේ යම්සේද. එසේම මේ තම ශරීරයේද ඒ ශරීරය හා කිට්ටු කරලා ඒ ශරීරය මෙනෙහි කියා බැලීම ඊළඟට නුහන්සේ වදාරන්නේ සේයථාපි පස්සේය ශරීරං ජීව ජීවතිකාය චබ්බිතං අට්ඨික සංකලිකං අපගත මන්ත ලෝහිතං මහාරු සම්බන්ධ එයි අට්ඨික සංකලිකං ඒ ඇට සැකිලි බව තිබේ අපගත මන්ත ලෝහිතං මස්ලේ ඇත්තේම නැහැ. ඒවා එහෙම පිටින්ම නැතිව ගිය නහරු සම්බන්ධ. ඒ නහර වැල් තිබෙනවා. නහර වැල් වලින් සම්බන්ධ වූ. එහෙම ශරීරයක් දක්මියම්සයේද ඒ ශරීරය හා තම ශරීරය චිත්ත කර බලයි. මේ ශරීරයේද ඒ தත්වයට පැමිණෙන එක කියා මේ தත්වය නොඉක්ම වූ එකයි දැනෙන්නේ. ඊළඟට උන්වහන්සේ වදාරන්නේ සේයථාපි පස්සේය ශරීරං ජීවිතකාය චද්දිකං අත්‍ත්‍ිකානි අපගත සම්බන්ධානි දිසා විදිසාසු වික්ඛිප්තානි අඤ්ඤේන හත්තත්තිකං අඤ්ඤේන පාදත්තිකං අඤ්ඤේන ජංගත්තිකං අඤ්ඤේන ඌරත්තිකං අඤ්ඤේන කතත්තිකං අඤ්ඤේන පිට්ඨිකන්තකං අඤ්ඤේන සීතකතා සෝ ඉමමේව කායං උපසංහරති අයං තිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවී එතං අනතිති එයි එන්නේ ඒ සෝනේ ගමන ලද අත්තිකාන් අපගත සම්බන්ධා. ඒ ඇටවල යම් සම්බන්ධ වීමක් තිබුණා නම් ඒ සම්බන්ධය නැතිව ගිය. ඒ කියන්නේ ඇට ඒ ඒ තැන් වලින් ගැලවිලා. අපගත සම්බන්ධාන දිසා විදිසාසු විචිත්තාන ඒ ඇට කැබලි එහෙමේ තැන්වල ගැටිලා ඒ ආත්මහාත ගැටී තිබෙන්නේ. වික්කිත් කියන්නේ මේ විසිරවද වික්කිත්තානේ එක තැනක තිබෙනවා එක පැත්තක අඤ්ඤේන හත්ත් එක. හත්වල තිබෙන ඇට එක පැත්තක. දැන් හත්වල තිබෙන අතේ කිව්වම එකම ඇටයක් නෙවෙයි. ඇට මෙතන ඇට ගණනක් පමණ තිබෙනවා මේ අතක් පිළිබඳව සැලකෙන විට. ඒ හත් ඇට එක පැත්තක. අඤ්ඤේන හත්ත් එක. අඤ්ඤේන ජංගම් ටිකක්. එක පැත්තක තියෙනවා ජංගා කියන්නේ මේ කෙන්ඩාවල. ඒ කෙන්ඩා ඇට. අන්නේන ජංගම් ටික. අන්නේන උරක් ටික. උරක් ටික කියන්නේ කලවායට. අන්නේන කටක් ටික. කටිය කියලා කියන්නේ මේ තුනතිය. කටක් ටික. අන්නේන පිටිකම් ටික. පිටකටුව. ඒ ඒ ඇට. අන්නේන සීත කතා එතනක හිස්කබල හිත කතා එහෙම වැටි තිබෙන ශරීරයක් දක්නීරේද ඒ වගේ මෙය මේ ශරීරය මේ ශරීරයේද මේ ස්වභාවයේද කවිනින්නේ කි මේ ස්වභාවයේ නොඉක්ම වූ කීකියා තම ශරීරය ගැනද සලකන බල නුවණින් හැමතිස්සෙම එතන බලන්නේ නුවණින් නුවණින් සලකා බැලීම සයථාපි භික්කවේ සයථාපි පස්සෙය ශරීරං සීවතිකාය චඩිතං අට්ඨිකානි සේතානි සංකවන්නු පනිභාව සෝයිමමේව කායම් ප්‍රසංගර සෝහේ දමන ලද අට්ඨිකානි සේතානි සුදු පාට ඇට අට්ඨිකානි සේතානි සංකවන්නු පනිභාව හරියට හත් ගෙඩියක තිබෙන වර්ණයේ බඳු වර්ණයෙන් යුක්ත සුදු ඇට සෝහනේ දාලා තිබෙනවා එහෙම දක්නා විට නැත්නම් එහෙම ඒ දක්නේ යම්සේ දේබ ඒබඳු ඇට බවට පැමිණෙන ඇට වලින් යුක්ත ශරීරයේ නිය කියලා තමන්ගේ ශරීරය ගැනද සැලකේ. සෝ ඉම මේව කායන් උපසංහරති. ඊළඟ සීවතිකෙහි එන්නේ සයථාපි පස්සෙය ශරීරං සීවතිකාය ඡතිතං අට්ඨිකානි පුඤ්ජකිතානි අට්ඨිකානි පුඤ්ජකිතානි තේරෝ වස්තිකානි සෝ ඉමමේව කායං උපසංඛා අට්ඨිකානි පුඤ්ජකිතානි ඒ කියන්නේ නික ගොන්නක් හැටියට ගොඩක් හැටියට පුඤ්ජයක් පුඤ්ජය කියන්නේ සමූහයක්. එක ගොඩක්. අස්ති පුඤ්ජේ කියන්නේ ඇට ගොඩ. ඒකට එහෙම ගොඩක් ඌ ඇට. ඇට යම් තැනක ගොඩ වෙලා. එක ගොඩකට වෙලා. එහෙම තිබෙන ඇට දක්නට ලැබෙන්නේද ඒ වගේ මගේ ශරීරය මේ ශරීරයත් එලෙසයි කියලා බැලීම. ඒකයි අත්තිකාමි පුඤ්ජිතානි තේරෝ වස්තිකාමි. දැන තේරෝ වස්තිකානේ වාස ගණනක් ගත වෙලා. ගත වී ගිය ඇත කැබලි සමූහයක් එක් රැස්ව තිබෙනවා. ඒ එම දක්නට ලැබෙන යම්සේද එහෙම දක්නා කෙනෙක් එය හරියට දකින්නා වගේ තමාගේ ශරීරයේද ඒ தത്വයට පැමිණෙන එකකී ස්වභාවයට පැමිණෙන එකකී ස්වභාවයට පැමිණීම නොඉක්ම වූ එකයි කියා දැනෙනවා. තුනච පරං භික්කවේ භික්ඛු සයථාපි පස්සේය ශරීරං ජීවතිකාය ඡද්දිතං අත්තිකාමි පූතිනි චුන්නක ජාතාන සෝයිම මේව කායං උපසංහර ජීවතිකාය ඡද්දිතං අත්තිකාමි පූතිනි පූතිනි කියන්නේ කුණු වීය කුණු වුණු ඇට අත්තිකාමි පූතිනි චුන්නක ජාතාන චුන්නක ජාතාන කියන්නේ සුණු වීය කුඩු වෙලා තුරු වී ගිය කුළු වූ ඇට සෝනේ තිබෙනවා දකින්න ලැබෙනවා. එහෙම දකින්නේ දකින්නේ යම්සේද? එහෙම තිබෙනවා සමහර විටක කෙනෙකුට දකින්නට ලැබිය හැකියි. ඒ වගේ ඒ වගේ තමාගේ මේ ශරීරයේද ඒ ස්වභාවයට පැමිණෙන්නේ මේ ඒ මේ හැම එකකින්ම කියන්නේ සෝනකට ගිහින් ඒ සෝනේ තමා පිළෙම ඉදිමුණු මල සිරුරු කපුටු ආදී සතුන් කන මල සිරුරු ඇට මස් ලේ සහිත නහර වලින් බැඳුණු මල සිරුරු ආදී මේ සියල්ලම එකිනෙක අවස්ථාවලදී Taman දැකලා බලලා ඊළඟට සමාජ ශරීරයත් මේ தത്വයටම පැමිණෙනවයි කියා සුපකීම ගැනම නෙවේ. සමහර විටක ඒවා දක්නට ලැබෙන්නටත් පුළුවන්. සමහර විටක දැකීමට නොලැබී යන්නට. ඒ මෙතන පෙන්වන්නේ ඒවා Taman ඇහෙන් දැකලා ඊළඟට සමාජයේ ශරීරය පිළිබඳව නුවණින් සැලකීමයි කියන එක නෙවෙයි. මේ භාවනා කරන්නාට මේ විදිහේ අදහස් පහළ වෙනවා. මේ තමන්ගේ නුවණින්ම කලකා ගන්නට පුළුවන් දෙයක්. ඒ ශරීරය ආයු උෂ්ම විඥාන කියලා මම කලින් දවසේ කිව්වා. ජීවිතේන්ද්‍රිය රූපයක් කර්මජ ත්‍රිජෝ ධාතුවක් හිත කියන මේ ධර්ම තුන මේ ශරීරය ඇතුළු කොට පවත්නා තාක්කල් පමණයි ශරීරය ක්‍රියා කළ හැකි දෙයක් පවතී. යමෙන කන බොන කතා බහ කරන ක්‍රියා කරන ශරීරයක් පවත්නේ ආයු කියන ජීවිතේ ක්‍රියා රූපයක් උෂ්ණය යනුවෙන් දැක්වෙන උෂ්ණ යනුවෙන් දැක්වෙන කර්මජ තේජෝ ධාතුව. කර්මේ නිසා හටගත් තේජෝ ධාතුව. විඥානයයි කියන සිත. මේ කරුණු තුන මේ ශරීරය ඇතුළු කොට පවතින තාක්කල් තමයි මේ ක්‍රියාකල හැකි ශරීරයක් නැත්නම් ක්‍රියා කරන කෙනෙක් හැටියට පවතින මේ ශරීරය පවතින මේ තුන යම් දවසක මේ ශරීරයෙන් ගිලිහුණොත් එදාට වැඩකට නැති දර කඩක් බඳු තත්වයකට මේ ශරීරය පැමිණේ. ඒක නුවණින් සලකා ගන්නට පුළුවන් කරුණ. දවට ඒ ආයු උෂ්ණ විඥාන කියන මේ තුන මේ ශරීරයෙන් ගිලිහුණාම ඊළඟට මේ ශරීරයට කෙනෙකු කරන්නේ කුමක්ද? Tamante කරගන්න ප්‍රතිශියක් නැහැ. මේ තුන ශරීරයෙන් ගිලිහුණාම තමයි කෙනෙක් මැරුණයි කියන්නේ. ඉතින් මරුණාට පසු ඒ ශරීරය අයිතිව සිටි තමන් අයිතිව සිටියයි කියලා කලකන්නේ තමාගේ ශරීරය කියලා. ඒ පැත්තට දැන් මොනවත් නැහැ දැනට නැහැද? ඒ නිසා ඒ ශරීරයට අයිතිවාසිකම් කියන තමන්ගේ ඥාතියාය, තමන්ගේ සහෝදරයාය, තමන්ගේ ස්වාමි පුරුෂයාය, තමන්ගේ භාර්යාවය ආදි වශයෙන් කලින් ඒ ශරීරය පිළිබඳව ඒ ඒ ආකාර නැකම් කී අයට ඊළඟට මේ ශරීරය පිළිබඳව කළ යුත්තක් කරන්නටයි තිබෙන්නේ. මේ මගේ ඥාතියාය, මගේ සොහොයුරාය, මගේ ස්වාමි පුරුෂයාය, මගේ භාර්යාවය ආදී වශයෙන් එහෙම මුලදී සලකාගෙන සිටියා. මේ ශරීරය ඔය තත්වයටපත් වුණාට පස්සේ පස්සේ කලින් මෙන් මේ ශරීරයට ඇල්ම ඇතිවන්නේ නැහැ. ඒ තිබුණු ඇල්ම ඒ විදිහටම පවතින්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනින් දැන් දැන් නම් ලෝකයේ වර්තමානයේ ඉතින් නොඑක් ශ්‍රම වලින් ටික කලක් මේ ශරීරය අර කුණුවන ස්වභාවය කුණුවන කුණු වීම නිසා ඇතිවන ඒ ගඳ ගැසීම ආදිය නොවන පරිදි තබා ගන්නට පුළුවන් ටික දවස්. ඒ කල්ගතදී ඒ తත්වය දිගටම පවත්වා ගන්නට බෑ. එහෙම බැරි తත්වයකට පත් වුණොත් ඒ ඥාතීන් එකතු වෙලා කරන්නේ මොකද? පුළුවන් තරම් ඉක්මනින්. මුලදී හිතාගත්තත් මේක කොහොමද මේ පිට කරන්නේ කියලා අර විදිහේ තත්වයකටපත් වුණා. ගඳ ගහන දුර්ගන්ධය හැම ඒ ඕජා පූජා වැగిරෙන එහෙම අවස්ථාවන්ට පැමිණුණොත් තාම ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් මේ gederin ඉවත් කොට ඒ කලයුත්ත උල්සා දැමීම හෝ බලලා දැමීම කරනවා. එහෙම කරන්නේ මේ ශරීරය නොමන සමාජයේ ඇල්ම ඇතිකර ගත හැකි ආකාරයකට නොපවතින. ඉතින් අර ඒ தത്വයට කැමිනෙන ශරීරයක් මේ මේ ජීවත්ව සිටින කාලයේදී තිබෙන. අප දන්නවනේ සමහර අසනීපවලදී නැත්නම් තුවාලාදිය ඇති වුණාම, ගෙඩි හැදුනාම, එහෙම නැත්නම් කුෂ්ඨ, දද, පොරි ආදී මේවා ඇති වුණාම මේ ශරීරෙෙහි ඔය අර තත්වයේ ඇතුලේ ගඳ ගහනවා. ඒ වසුද්ධ කිරුවේ නැත්නම් කෙනෙකුට කිට්ටු වෙන්නට බෑ ගඳ ගහනවා. ඒ වගේම පූජා නැත්නම් ඒ ඕජා වැగిරෙනවා. වැగిරෙනවා. කය තිබෙන තැන තෙමෙනවා. පොළොව කපා තෙමෙන්නට පුළුවන් ඒ වැగిරෙන ඕජාව. එහෙම ජීවත්ව ඉඳ දිත්තේ තත්වයන්ට පැමිණෙන ස්වභාවයේ ඇති ශරීරයක් මේක. අන්න ඒක නිසා මේ ශරීරය පිළිබඳ තිබෙන මේ ඇල්ම දුරු කර ගැනීමට අපි ඒ කර්ම කලකම්. ඒකයි මේ භාවනාවෙන් කරන්නේ. භාවනාවේ එයයි කරන්නේ. මෙලක්නම් ශරීරය ගැන තිබෙන ආශාව, අල්ම ලේසි නෑ දුරු කරගන්න. බොහොම අමාරු. අමාරුයි. මේ නියම தත්ත්වයේ තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගන්නට ඕනේ කොහොමද? මේක මගේ ශරීරය. නැත්නම් මේ ශරීරය මමද? මේ ශරීරය මම නම් මම නොකමැති තත්වයකට මේ ශරීරය පැමිණෙන්නට බෑ. මරුණාට පස්සේ නම් මමයි කියලා කියන්නට බෑ. නමුත් ජීවත් වෙන්නදී තමයි අප මමයි කියලා මේ ශරීරය ගැනද කතා කරන්නේ. ඒ ජීවත් වෙන්නදී මමයි කියා සලකනු ලබන මේ ශරීරය තමා කොහොමදවත් කැමැති නොවන ස්වභාවයන්ට පැමිණෙනවා. එහෙම පැමිණෙන එක මමයි කියලා කොහොමද ගන්න? එහෙම නැත්නම් ඒ මමයි කියන ශරීරය සිත කියන මේ පුද්ගලයාට අයිති දෙයක් හැටියට මේ ශරීරයේ යම් යම් කොටසක් ගන්නවා. මගේ අත, මගේ පය, මගේ හිස, මගේ මුහුණ ඔය අද වශයෙන් අපි කතා කර අපි සලකන. ඉතින් මගේ අත, මගේ මුහුණ ආදී වශයෙන් මගේ කකුල ආදී වශයෙන් සලකනු ලබන ඒ ශරීරයේම නැත්නම් අපි ඒක ශරීරයේ කොටසක් කියලා ගන්න ශරීරයම තමයි රූපේමයි ඒ ශරීරයේ කොටස ඇතැම් විටක සමාජ කිසිදු වැඩකට යොදන්නට බැරි තත්ත්වයකට පත් අවස්ථා තිබෙනවා. අප දැකලා තියෙන තිබෙන සමහරෙක් ඉන්නවා ශරීරයේ එක පැත්තක් කන නැහැ. ඒ අත, කය එන දෙකම කන නැහැ. අනිත් අතයි පයයි කන තිබෙනවා. ඒක ඔසවත හැකි මේ කකුල එහාට මෙහාට කරත හැකි ඒ කකුලෙන් හිටගෙන ඉත හැකි ඒව කරත හැකි. නමුත් අර පණ නැති කකුල සහ අත තමාට ඕන විදිහට මොනවත් කරන්නට බෑ. Tamanට ඔසවන්නට හිත තිබුණත් ඒක එසෙන්නේ නෑ. ඒක ඔසවන්නට බෑ. එහෙම තත්වයන්ට පත් එතකොට ඒ අත ගැන, ඒ කය ගැන චේත හැකිද? මේ මගේ පයයි, මේ මගේ අතයි. මම කැමති ඒක ඔසවන්නට නමුත් මට ඔසවන්නට බෑ. අනේ එහෙම තත්වයකට කමුණුනාම නම් මගේ නොවේ කියන එක හිතුණම් එවිට යන්නට පුළුවන් මගේ නොවේ කියන. නමුත් ඇත්තනම් මගේ කියන්නට මොනවත් මෙහි නැති බව. ඒ ජීවත් වෙන්නේ අන්න ඒ නිසා තමයි මේ ජීවිතිකායේ සබ්බිතං කී පරිදි මේ සෝණී ගමන ලද ශරීරයේ පමණක් නොවේ ඔය තත්ත්වය. මේ ජීවත්ව සිටින කාලෙහි ශරීරෙහි තිබෙනවා ඒ ඒ අපවිත්‍රකම් හැම දෙයක්. ඇති වෙන්නට පුළුවන් මේ හැම දෙයක්. මා කිව්වා ඉදිමෙන්නට පුළුවන්. ඉදිමෙන ශරීර තිබෙනවා. කලින් දුටු කෙනෙකුට පස්සේ අනුනා ගන්නට බැරි තරමට ඉදිමෙන ඉදිමෙනවා යම් යම් අසනීපවලදී කියලා. ඉතින් අප දැකලා තිබෙනවානේ බරවාගනි රෝග හැදුනම කකුල් වල අත්වල තත්ත්වය කොයිතරම් විශාල. අලියෙකුගේ කකුලක් වගේ කකුලක් බව තරමට ඉදිමෙන බරව කකුල් තිබේ. කවුද ඒ තත්ත්වය ඒ කකුලට සිදු වෙනවට කියන්නේ? කවුරුවත් කියන්නේ නමුත් ඒක වෙනවා. ඉතින් නොකැමැත්ත, කැමැත්ත නැතිවත් එය සිදුවන්නේ තමන්ගේ කැමැත්තේ හැටියට පවත්වන්නට පුළුවන් ශරීරයක් නොවන නිසා. එහෙම නිසා මේ ශරීරයේ පිළිබඳ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගත්තොත් නුවණින් දැක්කොත් මේ ශරීරයට මොන දෙයක් සිදු වුණා? ඒ පිළිබඳව පසුතැවිල්ලක්, පශ්චාත්තාවයක්, කනගාටු වීමක් වන්නට අවස්ථාවක් ඉන්නේ නැහැ. මොකද තමා කලින්ම දැනගෙන තිබෙනවා ශරීරයේ හැටි. ඒ නිසා මේක මගේත් නොවේ මමත්. මමත් නොවන මගේත් නොවන මේ හේතුන් ප්‍රත්‍යයන් නිසා පවත්නා ඒ ශරීරයේ කියා අපි එකක් කොට ගන්න එහෙත් ධර්ම රාශියකින් පටවියාදි ධාතු රාශියකින් යුක්ත මේ ශරීරය ඒක ලැබෙන උපකාරක අනුපකාරක සත්‍යයන්ගේ හැටියට එහි වෘද්ධිය හානිය වන්නට පුළුවන්. එහෙම වෙතොත් ඒ ගැන සතුටු වීම කනගාටු වීම කියන දෙකම කළ යුතු නෑ. ඒ ස්වභාව වශයෙන් සිදුවන දෙයක්. ඒ සතුටු වීම කනගාටු වීම සොම්නසට කරනීම කනගාටු වීම තමයි හොඳයි කියා කලකන පරිදි මේ පවතිනකොට සොම්නසට නොකමැති ආකාරයට මේ පත්වන විට සොම්නසටන් පත්වන්නේ තමා මේ මමයි මගේ කියා කලකාගෙන හිටින නිසා. එක්නම්. ඒ නිසා තමයි වර බුදුරජාණන් වහන්සේ හමුවට ගියා වහන්සේගේ ජින්නෝ බොහොම වයස්ගතයි. බුද්ධෝ දැන් මහලුයි. මහල්ලෙක්. අද්දගතෝ දැන් මේ ජීවන මාර්ගෙහි අන්තිමටම වගේ ගමන් කරනවා. එනේ කුඩා වයස, තරුණ වයස, මහලු වයස කියන මේ වය ක්‍රමයේ නික්මවා යවිස්තිති. අධ්‍යගත වයව අනුපත්ත. ස්වාමීන් දැන් මගේ ශරීරය ලෙඩ වෙලා. මගේ ශරීරය ලෙඩ වෙලා ආතුරෝහායම් ආයු. අභික්කන අතංකෝ නිතරම ලෙඩ වෙනවයි ස්වාමීන්. නැවත නැවතත් ලෙඩ වෙනවා. ඒ කියන්නේ ලෙඩ වුණාම දෙහෙත් ගන්නවා සුව වෙනවා ආයමත් ලෙඩ වෙනවා දෙහෙත් ගන්නවා සුව වෙනවා ওই විදිහට නිතර නිතර ලෙඩ වෙනවායි ස්වාමී. ඒකයි අභික්කන අසංක. ඒ නිසා ස්වාමීනි මට බොහෝ කලක් හිතසුව පිණිස පවත්නා පරිදි ධර්මයක් දේශනා කොට වදාරා. බුදුරජාණන් වහන්සේ මේ නකුල පිතා කියපු මේ අදහස අනුමත කරමින් ඒව මේ සංඝහපති ඒව මේ සංඝහපති ආතුරුහායන් කායෝ අන්ධභූතෝ පරිවුණත් ඔබ කියන එකේ හේමය හේමය කිරුපතිය මේ ශරීරයේ රෝගයේකි ආතුරුහායන් කාය මේ ශරීරයේම ලෙඩක් කියන්නේ නැත්නම් ලෙඩෙක් කියන්නේ ආතුරුහායන් කාය අන්ධභූතෝ පරිවුණත් සිවුම් සිවියකින් වට වී තිබෙන බිත්තරය හා දුර්වල දෙයක්, දුර්වල වස්තුවක් ඒ වගේ සියුම් සිවියකින් සමකින් ගැටී තිබෙන මේ ශරීරයේද දුර්වලයකට කියන එකයි අණ්ඩභූතු පරියුණක්. යෝනි ගහපති ඉමං කායං පරිහරන්තු මුත්තම්ති ආරෝග්‍යං ප්‍රතිජානීය කිමඤ්ඤත්‍ර බාල්‍යා එහෙම දුර්වල මේ ශරීරය පරිහරණය කරන යමෙක් තමා නිරෝගයයි නිරෝගියයි මොහොතකටවත් සිතන්නේ නම් සලකන්නේ නම් ප්‍රතිඥා කරන්නේ නම් හිමඤ්ඤත්‍ර බාල්‍ය එය මෝඩකමකින් මෝඩකමක් මිස වෙන කුමක්ද එතකොට තමා මේ ශරීරයක් සහිතව ජීවත්ව සිටින්නේ ශරීරයකුත් තිබෙනවා එහෙම දුර්වල ශරීරයක් මේක කොයිතරම් මල්ලව ප්‍රකාරයක් වුවත් මේ මේ ඒ විදිහේ ශරීර ශක්තිය බොහෝම තිබෙන කෙනෙකු හැටියට ලෝකයා සැලකෙන කෙනෙකු වුණා. ඒ ශරීරයේ හැටිනම් ශරීරය නම් දුර්වලයි. ඒ මොකද ඒ බලවත් ශරීරයක් ධර්ම කෙනෙක්යි ලෝකෙහි ප්‍රසිද්ධව සිටියත් ඒ තැනැත්තාට වුවද මේ සමයේ සිදුවන සීරීමකින් වත් මරණය සිදුවන්නට පුළුවන්. මරණය සිදුවන්නට පුළුවන්. එහෙම දුර්වල ශරීරයක් අප කාටවත් පිළිගන්න. ඉතින් එහෙම ශරීරයක් පරිහරණය කරන කෙනෙක් මොහතකටවත් හිතනවා නම් තමා නිරෝගීයි කියලා. සමහර විටක සමහර කෙනෙකුට එහෙම ආరోగ్య මදයක් ඇති වෙනවා. ආరోగ్య මදේ කියන්නේ තමා නිරෝගී, තමා බෙහෙත් බොන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ. වෙන අය නම් හැමතිස්සෙම හිතේ කැක්කුමයි කියනවා, දතේ කැක්කුමයි කියනවා, බඩේ කැක්කුමයි කියනවා. මට නම් එහෙම රෝගයක් නැහැ කියලා ඇතම් විටක තමන් ඒ සමාජයේ ඇති රෝගී නොවන එක ගැන මදය කියන මත් වීමට පැමිණෙනවා. ඒකට ඒ කියන්නේ ආරෝග්‍ය මදේ. දැන් කෙනෙක් සිතා ගන්නවා නම් තමන් නිරෝගියයි කියලා ඒ වගේම ප්‍රකාශ කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ කිමඤ්ඤත්‍ර බාල්‍යය. ඒක මෝඩකමක්. මෝඩකමක්. එනකොට තමා නිරෝගී කියා සිතාගන්න මේ මොහොතේදී තමා නොදැනුවත් තමා නොදන්නා සමහර විටක තරපතල ආබාධයක් තමාගේ ශරීරයේ තිබෙන්නට පුළුවන් එය මතුවී ආ නොආ හේතුවෙන් තමාට එය නොදැනී තිබුණා. ඒමයි මේ ශරීරයේ හැටි. එනිසා බුදුරජාණන් වහන්සේ එලෙස වදාළා. උන්වහන්සේ ඒ ලෙඩ ශරීරය පිළිබඳව නැත්නම් ශරීරය පිළිබඳව ලෙඩ නැති කර ගන්නට උපදේශක් මිහිදි වදාරන්නේ නැහැ. නාද වදාරන්නේ තස්මාත්‍ය කේ ගහපති එවං සික්කිතම්ම. එබැවින් ගෘහපතිය ඔබ මෙසේ හික්මෙන්නට. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති. මේ ලෙඩ ශරීරය ලෙඩෙක් බඳු මේ ශරීරය ඇතුළු කොට පවත්නා හිතේ ලෙඩ නැති කරගන්නේ නැහැ කියා හික්මෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා. ඉතින් මේ හිතේ ලෙඩ නැති කර හිතේ ලෙඩේ කුමක්ද නැති කරගන්නේ කෙසේද කියන එක නකුල පිටු බුදුරජාණන් වහන්සේගෙන ඒ අවස්ථාවේදී ඇසුවේ නැහැ. බුදුරජාණන් වහන්සේට වැඳලා එතනින් පිටත්ව ගියා සරියුත් හාමුදුරන් ඉන්න පැත්තට. සරියුත් හාමුදුරන් ළඟට ගිහින් වැඳලා එකක් පස්සට ඉඳගෙන ගත්තම සරියුත් හාමුදුරුවෝ ඇස්වා. ගෝපතිය ඔබගේ මුහුණ බොහෝම පැහැපත්. කෙනෙක්ද බුදුරජාණන් වහන්සේ බහැදක්කද වහන්සේ හමුව වහන්සේගෙන් ධර්මයක් අසන්නට ලැබුණාද? ස්වාමීනි මම ඒ ධර්මාභිෂේකය ලබාගෙනයි එන්නේ. මේ ධර්ම වැටෙන් නාලා එන්නේ. ඉතින් ඒව මොකද්ද බුදුරජාණන් වහන්සේ ගෙන් අසාගත ධර්මය. ඉතින් මේ තමන් බුදුරජාණන් වහන්සේට කී කරුණක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයක් ඒ පරිදිම නකුල පිටු බුදුරජාණන් මේ සරියුත්ථම්වන්ට ප්‍රකාශ කළා. සරියුත්ථම් රුවස්වා ඔබ ඇහුවද මේ ලෙඩ ශරීරයක් දැන් ශරීරයේ ලෙඩයි ඒ ලෙඩක් බව ලෙඩක් වන මේ ශරීරය ඇතුළු කොට තිබෙන සිතේ ලෙඩේ කුමක්ද එය නැති කරගන්නේ කෙසේද කියලා ඇසුවා මහසාව මම ඔබ වහන්සේකට ආවේ ඒ ගැන දැනගන්නට එතෙන් දිස්තරීකාමරෝ ගැඹුරු ධර්මයක් දේශනා කළා. ගැඹුරු ධර්මය නම් මේ ලෝකයේ අසෘතවත් ප්‍රත්‍යඥය මේ රූපය මගේය මමය කියලා ගන්න. වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ගැන. රූපං අත්තෝ සමනුපස්සති රූපවන්තං වාස්තානං අත්තරිවා රූපං රූපස්මින් වාස්තානං ඔයාලි වශයෙන් දැක් වෙන පරිදි මමය මගේය කියලා ගන්නවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා. එහෙම සලකාගෙන එහෙම හිතාගෙන එහෙම ගෙන සිදෙන මේ රූපාදී ධර්මයකට Taman නොසිතූ විදිහට යම් කමිනෙන විපරිණාමයක් වෙනවා. කියන්නේ Taman හිතන්නේ නැහැ බන්ධක් එනවායි කියලා. නමුත් ඒ හැම තත්වයකටපත් වෙනවා. විපරිණාමය කියන්නේ වෙනස් වෙනවා. තිබුණු තත්වයෙන් වෙනස් වෙනවා. අප කලින් කී කතාවටම සම්බන්ධ කරනවා නම් හොඳට සම ඇතිව ක්‍රියා කරන්නට පුළුවන් තිබුණු අත අනකුවේ යනවා. එහෙම වුණාම සරිතාබ්දුර ප්‍රකාශ කරනවා. ඒ අවස්ථාවේදී මේ මමය මගේය කියා සලකාගෙන සිටියේ තැනැත්තා මේ දැන් සිදුණු ඒ විපරිණාමයේ නිසා මහත්සේ කනගාටුවටපත් වෙනවා. දුම්නකටපත් වෙනවා. පුරත්තාලින් ඡන්දති කියලා කපුවට ගහගෙන අඬන අවස්ථාවන්ටපත් වෙනවා. පුරත්තාලින් ඡන්දති. ඒ විදිහට ඒ එකිනෙකක් පිළිබඳව සරිතාම්ලෝ වදා. එතන පෙන්වන්නේ මේ සිතේ යෙදේ හැටියට සරිත්‍රාබ්දෝ ඒ අවස්ථාවේදී දේශනා කළේ සක්කාය දිට්ඨියයි කියන මමයි කියා ගැනීම. මමයි කියා ගැනීම. අන එතකොට මේ ශරීරය ඒබඳු තත්වයන්ට පත්වන ශරීරයක් නම් ශරීරය පමණක් නෙවෙයි වේදනාදී අනිකුත් ඒ ස්කන්ධ සියල්ලම තමාගේ වශයෙන් පවතින්නේ නැහැ. සමහර විටක තමා සතුටු වෙන්නට හිතාගෙන සම්මතක්ම ඇති කරගත යුතුයි කියා හිතාගෙන සිටියා. ඒ අවස්ථාවේදී කොහොමදවත් සම්මතක් උපදවා ගන්නට බැරි මහා මේ මේ බලවත් බොහොම ප්‍රබල කනගාටුවක් ඇතිවීමට හේතු වන කරුණක් ඇති වෙන්නට මතුවන්නට පුළුවන් මේ අවස්ථාවේ. එහෙම සිදුවේ. බා තමන් සතුටු වීමට, සොම්නස් වීමට හිතාගෙන සිටි අවස්ථාව මහ කනගාටුවකට, ශෝක කිරීමකට හැරෙන අවස්ථා තිබේ. ඒම කනගාටු වීම, ශෝක වීම කියන මේවාට පත්වන්නට වන්නේ නැහැ. මුලදීම තමා කාරණය හරියට දැනගෙන තිබුණා. නුවණින් දැකලා තිබුණා. ඒ නිසායි මේ මෙහිදී කයත් කෙනෙකුට තිබේන ඒ කයට ඒ ශරීරයට සිදුවන කවර හෝ විපරිණාමයක් බලාපොරොත්තු නොවිය යුතු දෙයක් නොවේ. ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. වන්නට පුළුවන්. කාගේ හෝ ශරීරයකට සිදුවිය යුතු, සිදුවිය හැකි හානියක් විපතක් වෙනවා. ඒක කොහොමදවත් වෙන්නට බැරි දෙයක් ඒ කියලා කාටද කියත හැකිද? ශරීරය එහෙම දෙයකට භාජන වෙන එක. යටත් වෙන එක. දැන් අවු වැසි ගිනි ආදී මේවායි යම් විපතක් වෙනවා. ඒ විපත් වන්නේ මොනවද? මේ මේ පංචස්කන්ධයක් පරිහරණය කරන අපට. මෙහෙම සත්ව කොටසක් ලෝකෙහි නැත්නම් මේ ගස්ගල් ආදී මේවා විනාශ වෙලා ගියයි ගියා. මොකද්ද තිබෙන පාඩුව? කාටද අමාරු? නෑ මේ සත්වය කියලා කොටසක් ඉන්නවා මේ ලෝකෙ. ඒ අයටයි මේ ඔක්කොම විපත් සිදුවන්නේ. ඒ ඒ අය කියේ මේ පංචස්කන්ධයක් තිබෙන නිසායි ඔක්කොම විපත් සිදුවන්නේ. ඒ නිසා පංචස්කන්ධයම විපත්තියට කාරණේ. වෙන එකක් නෙවෙයි. එතකොට මේ රූපස්කන්ධය අර විදිහේ මහා අමාරු අවස්ථාවන්ට පැමිණෙන එකක්ද. ඉතින් එහෙම පැමුණාම රූපස්කම්. රූප ශරීරයේම තන් අවස්ථාවන්ට පැමුණාම ඒ හේතු කොටගෙන ඇතිවන්නා වූ නාමස්කන්ධයට පීඩාව ඒ නිසා නාමස්කන්ධයට ඇතිවන පීඩාව ශරීරයට විපතක් වෙනවා. ශරීරයේ පිළිබඳ යම්කිසි ශරීරයට යම්කිසි උපද්‍රවයක් අකක් කැඩෙන දිනෙනවා නැත්නම් කවුරු හරි කපා දමන එහෙම එකක් වෙනවා ඒ වුණාම ශරීරයම විතරක් නම් ඒකමක් නෑ නමුත් ශරීරය ඇතුළු කොට සිතකුත් තිබෙනවා මේ ශරීරයට සිදු වුණු හානිය නිසා ඊළඟට සිතට කොයිතරම් කරදරයක් ඒ ගැන සිත හිතා කනගාටු වෙමින් සමහර විටක තමන්ගේ ජීවිතය තුරංගනතුරුම ඒ ගැනම ලතදෙවි සිට මරණ අයත් සිටිනවා. ඉතින් එහෙම තත්ත්වයන්ට පැමිණෙන ශරීරයක් නැත්තම් පංචස්කන්ධයක් අප පරිහරණය කරනවා. ඒ පංචස්කන්ධයේ පංචස්කන්ධයෙන් ඒක දේශයක් එක කොටසක් මේ රූපස්කන්ධය. ඒ රූපස්කන්ධය මේ විදිහේ තත්වයන්ට පැමිණෙන ස්වභාවය නොඉක්ම වූවා. ඒකයි ඒ ශරීරයක් කාගුවාරි පරිහරණය කරනවා නම් ඒ කියන්නේ කාට හරි ශරීරයක් තිබෙනවා නම් ඒ ශරීරයෙහි හටගත හැකි කවර හෝ ආබාධ ඒ ශරීරයට හට ගන්නවයි කියන එක අරුමයක් පුදුමයක් නෙවෙයි. නමුත් සමහර කෙනෙකුට ඒක පුදුමයකට කරුණක් වෙන්නේ. අනේ මට විතරක් මේක මොකද කියලා. එහෙම කතා කරන අයත් මට විතරක් මොකද ඒ මට විතරක් නෙවෙයි ඒ විදිහේ ඊටත් වඩා භයානක උපද්‍රවයන්ට ශරීරය ගැනම ශරීරයේම සිදුවන උපද්‍රවයන්ට පැමිණුණු අය සිටියේ හැකි. නමුත් ඒ අය ගැන නෙවෙයි Tamange සැලකිල්ල. Tamange සැලකිල්ල තිබෙන්නේ මේ මමයි කියා සැලකෙන. මේ පංචස්කන්ධය ගැන. ඒ නිසා සමාජ ශරීරයේ සිදුවුණාමයි ඒක දැනෙන්නේ. ඒ නිසායි මට මොකද මේක උනේ කියලා හිතා. ඒ කොයි ලෝකයක ඉපද සිටියත් ඒ ඉපද සිටින සත්වයා කර්මාදී ප්‍රත්‍යයන් නිසා ලබාගත් පංචස්කන්ධයක් කින් යුක්ත කෙනෙක්. පංචස්කන්ධය හෝ එහෙම නැත්නම් ඊට අභිසංඛ්‍යාවක් ඡබ්ද ලැබෙනවා තමයි සමහර තැන්වල ඒ ස්කන්ධයන් ලබා දීමට හේතු වෙන කරුණු ටික. නිකම්ම ලැබුණ ඒවා නෙවේ. කර්මාදී ප්‍රත්‍ය ඔය කිව්වේ නිකන්. අවිද්‍යා සංහා කම්ම ආදී මේ ප්‍රත්‍යයන් නිසා හටගත්තේ. ඒවා තමන්ගේ වමනාවෙන් හටගන්න ඒවා නෙවේ. තමා නිසා නැත්නම් තමායි කියලා වෙන කෙනෙකුම වෙන් කරගෙන මේ තමා ඇති කරගත්ත එකක් කියලා එහෙම කියන්නට බෑ. ඒ කර්මාදී ප්‍රත්‍යයන් නිසා හටගත්තා. ඒ නිසා ඒ ප්‍රත්‍යයන් නිසා හටගත්. එතකොට මේ ප්‍රත්‍යය කියන්නේ ඒ එකද ප්‍රත්‍යක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි. ඒකද ප්‍රත්‍යක්වත් මම නොවේ නම් මගේ නොවේ නම් ඒ ප්‍රත්‍යයන් නිසා හටගන්නා දේ කොහොමද මමයි මගේ කියන්නේ? ඒවත් මම නෙවෙයි මගේ නෙවෙයි. ඒ නිසා මේ ධර්මයන් විසින් උපදවනු ලබන ධර්මයන්. ඒ ධර්මයන්ගේ ස්වභාවය නොඉක්මවා පවතිනවා. ඉතින් ධර්මයන්ගේ ස්වභාවය මොකක්ද? ඇති වෙන එක හා නැති වෙන. පුත්වා අභාවත්තේන අනිච්ච. ඇතිවීම නැතිවීම. ඇති වෙනවා ඊළඟට අභාවය කියන්නේ නැති වෙනවා. ඒ ඇතිවීමයි නැතිවීමයි කියන උදේවය උපාද භංග කියන මේ දෙක අතරේ තමයි මේ පවතිනවාය කියන හැඟීමක් අපිට වෙන්නේ. ඒ කාලය ඒකේ තිබෙනවා පිටියේ කියන පැවැත්මා පවත්නා කාලයක්. ඔය කාලය තුලදී දක්නට ලැබෙන ඔය විපරිණාමය විපරිණාමය තමයි අපට මේ බොහොම දුක්ගෙන දෙන එක. ඉතින් මේ විපරිණාමය නැත්නම් මේ පවත්නා කාලයේදී සිදුවන මේ වෙනස් වෙනස අනිත්‍ය වූ එහිම වන වංශක නැතුව වන්නක් නෙවෙයි. ඒ නිසා ඒකට අනිත්‍ය කියන්නේ. එකම විදිහකට තිබෙනවා නම් දෙයක්. ඒක අනිත්‍ය කියන්නට බෑ. නමුත් අනිත්‍ය වන්නේ ඒ හටගත් එක කවදා හෝ නැති වෙනවා. ඒ කවදා හෝ නැති වෙනවා කියන්නේ සංසතියක් වශයෙන් ලකුවට තිබෙන දෙයක් නැති වෙන එක කියන්නේ. නමුත් ඒ කොහොම ඇති වෙලා තිබෙන්නේ. අපි එහෙම ලකුවට විශාලට ඇති වෙලා තිබෙන දේවල් වශයෙන් ගන්නේ මේ රූපමයි. ඒ රූප ඒ වාට අයත් ආයු කාලයේ පැවත නිරුද්ධ වන ස්වභාවය. ඊට වඩා මොහොතක් පවතින්නේ නැහැ. එක මොහොතක් ඊට වඩා කාලයක් පවතින්නේ නැහැ. නමුත් ඒ හටගෙන නැති වෙන රූප වගේ ඒ රූපවල අඩුව නොපෙනෙන පරිදි තව තවත් රූප උපදිනවා ඒ කාලය අතරතුර. ඒ නිසායි අපට ඒ රූපයන්ගේ භංගය වෙතත් එතන අඩුවක් නොපෙනෙන්නේ. හරියට ගඟක් ගලාගෙන යන විට ඉහළ ඉහළ තිබුණු ජලය පහළට පහළට ඇදී ගියත් ගඟේ අඩුවක් නොපෙනෙන්නේ ඉහළින් ඉහළින් තව තවත් ජලය ඒ ඒ තැනට ඇදී එන නිසා. අන්න ඒ වගේ. ඒ වගේ මේ රූප උපදින රූප දිදී ගියා. ඒ ඒ රූප වලින් සිදුවන ඒ රූප නිදියාම නිසා සිදුවන අඩුවක් දෙන්නේ නැහැ මක්කාර තව තවත් රූප උපදිනවා ඒ උපදින හේතුන් නිසා ඉතින් එහෙම දෙයක් උයි මේ අපේ ශරීරයයි කියලා ගන්න. මමයි මගේ කියලා ගන්න මේ ශරීරයේද ඉබඳු ස්වභාව. එහෙම ඒක හරියට මේ මේ පහන ඇවිලි ඇවිලි යනවා. පහනක දැල්ල මේ දැල්ල අපිට පේනවා මේක දිගටම තිරෙනවා අඟලක් පමණ උසට ඇවිලෙමින්. අපි හිතන්නේ මේ දිගටම ඇවිලෙන්නේ මේ එකම පහන් දැල්ලේ කියලා නැත්නම් පහන් සිල්වේ නෑ. එහෙමනම් මේ ඉටිපන්දමේ තියෙන ඉටි ක්‍රමයෙන් අඩු වෙන්නට බෑ. නමුත් දැන් අපිට පේනවා මේක පත්තු කරනකොට යම් දිගකින්ට දිගකින් තිබුණා නම් නේද? ඒ දිගම දැන් එහි නැහැ. මොකද වෙන්නේ? ඒක ගිරිලා ගියා. දැරිලා ගියා. ඒක නැති වුණා. නැති වුණා. ඒ ඒ වගේම මේ පහන් සිලුවද නැත්නම් මේ ත්‍රිපන්දනේ මේ දැල්වෙන ඒ කොටසද ඒ ඉස්සෙල්ලාම පත්තු කරපු අවස්ථාවේදී තිබුණු දැල්ලම නෙවෙයි ඒක එවේලමයි නැති කියන්නේ. එවේල. ඒක ක්ෂණ භංගුරය කියන්නේ ක්ෂණය මොහොතකි එවේලේ. හටගත් තැනම වාගේ හටගත් හැටිෙම නැතිවීමක් නැහැ. නමුත් හටගත් ඉක්මනින්ම නැති වෙනවා. ඒ කාලය තුල තිබෙන අර පිටි කියන පැවැත්ම තමයි ඔය පවත්නා කාලය හැටියට ගන්නෙ. ඉතින් එහෙම පරම්පරාවකෙන් පැවතගෙන යන විට අඩුවක් පෙනෙන්නට පටන් ගන්නෙ මේ නැවත නැවතත් උපදින රූපවල අඩුවක් සිදු වෙතොත්. අන්න එතකොටයි අපට අඩුව පේන්නේ. එහෙම අඩුවක් වෙනවා අපේ ජරාවට යනකල්. මේ ශරීරයට මේ ශරීරය එකම හේතුවකින් පවතින එකක් නෙවෙයි රූප ශරීරය ගැන සැලකන විට සත්‍ය සතරක් ගැන කියනවා. කර්ම චිත්ත ඊක්තු ආහාර දැන් ඒ කර්ම ප්‍රත්‍යය තියෙන. කර්මය නිසා හත ගන්නා රූප කොටසක් අපේ ශරීරයේ තිබෙනවා. සිත නිසා හත ගන්නා රූප තිබෙනවා. ඒ නිසා තමයි අපි හොඳ දෙයක් හොඳ හොඳ සිතිවිලි පහල කර ගන්නා විට ඇතිවන රූප බඳු රූප නෙවෙයි නරක සිතිවිලි පහල කර ගන්නා විට ඇතිවන රූප. ඒ නරක සිත නිසා උපදනා රූපද ඒ එහි ස්වභාවය ගන්නෙ නරක බවක් හිති වෙන්නේ. ඒ නිසා තමයි ඒ මේ කුසල් සිතක් හොඳ සිතක් සෝබන සිතක් උපදවාගත් කල්හි දක්නට ලැබෙන මුහුණ නෙවෙයි තරහ සිතක් ඇති වූ කල්හි දක්නට ලැබෙන මුහුණ. මොකද ඒ උපදවන රූප නරක රූප. තරහව තරහවේ ස්වභාවය ගැන්වුණු රූප පහළවන්නේ. ඒ නිසා ශරීරයේ ඒ තරහවේ ආකාරයට රූපවලට ගැන්වීමේ හේතුවෙන් මුහුණේද වෙනසක් පේනවා ඒ අවස්ථාවේ. ඒකට ඒ කර්ම චිත්ත ඍතු කියන්නේ උෂ්ණය නැත්නම් තේජෝ ධාතුව. තේජෝ ධාතුව. දෙයින් රූප උපද. කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියලා ඒ තේජෝ ධාතුවේ තිබෙනවා එහෙම කොටස් හතරක්. ඒ ඒ තේජෝ වලින් රූප උපදවනවා. තේජෝ ධාතුව උපදවනවා. ඊළඟට ආහාර. දැන් අපට ආහාරයෙන් උපදවන රූප නැතුව බෑ. ඒවා ඕන කරගන්න. ඉතින් මේ ආහාරජ රූප ඒ වූ පරිදිම ඉපදවීම දිගටම උපදවාගෙන යාම හැමදාම සිදුවන්නේ නැහැ. කල්ගත වෙන විට, වයස්ගත වෙන විට, කොයිතරම් ආහාර දුන්නත් ශරීරය වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැහැ. මොකද ඒ ආහායන පක්ෂයේ දිරායන ස්වභාවයටපත් වෙලා තියෙනවා. ඒ නිසා ආහාර ගැනීම නිසා යම්තම් පැවැත්මක් පැවතීමක් කරගෙන යනවා මිසක වර්ධනයක් කියන එක වන්නේ නැහැ. එහෙම නෙවෙයි කුඩා ළමයෙකුට ආහාර දෙනකොට ළඟ ක්‍රමයෙන් ශරීරය වැඩෙනවා. ඒ නිසා වැඩෙන කාලයේදී ආහාරද අර වඩා පුහුණුයි කියලා පෙන්වන්නේ. දැන් එහෙම හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා මේ ශරීරෙහි ඒ හේතුන් ප්‍රත්‍යයන් නිසා උපදන රූප ඇතිවන තාක්කල් මේකේ අඩුවක් පාඩුවක් නොපෙනිය. ඒ ඒ ඔක්කොම එකාකාරයෙන්ම රූපයන්ගේ වර්ධනයටම හේතු වන පරිදි හැමතිස්සෙම ලැබෙනවායි කියන්නත් බෑ. ඒ නිසා මේ ශරීරයට විරුද්ධත්වය කියන මේවා නිසා පැමිණෙන උපද්‍රව තිබෙන වෙනස්කම් තිබෙන. එහෙම වෙනස්කම් සිදුවන අවස්ථාවද අපිට පේනවා අපි හෙඩ වෙනවයි කියලා කියන්නේ එහෙම අවස්ථාවල. ඉතින් ඒක ඒ తත්වයේ ඉක්ම වූ ශරීරයක් කාටවත් අපේ ශරීරය පමණක් නෙවෙයි. දෙතිස්නා පුරුෂ ලක්ෂණයන්ගෙන් අසු අනු ව්‍යංජනයන්ගෙන් යුක්ත ඒ බුද්ධ ශරීරෙහි ඒ තත්වේ ඉක්මවා පැවැත්මක් නැහැ. බුද්ධ ශරීරේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයට මේ අවස්ථාවල ආබාධ කමුණ ආබාධ සිදුණා. මොකද මේ ශරීරෙහි ස්වභාවය. අනේ එහෙම කලකාගෙන ශරීරයේ තිබෙන ආබාධ දුරු කරගන්නට ඕන නැත්නම් අපිට කටයුතු කරගන්නට බෑ. ඒ සඳහා කලයුත්ත කරන අතර සිතේ තිබෙන ආබාධය ජය නැති කර ගැනීමට බව උත්සාහ කරේ. සිතේ ආබාධය නැත්නම් ආබාධ වලින් ශරීරාන්තුවා මුඛ්‍යතම නිලා දේශනා කළේ සක්කාය දිට්ඨියයි කියන ඒ ධර්ම. සිතේ ආබාධය රෝගය කියලා. ඒ රෝගය දුරු කරගන්නට හික්මෙන්නටයි කියලායි ඒ නකුල පිටු කියන උපාසකතුමාට සරියුත්හාමුදුරුව දේශනා කළා. ඒ කොහොමද ඒක නැති කරගන්නේ දුරු කරගන්නේ? සිතේ ආවා. සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ. සක්කාය දිට්ඨිය ඇති වී තිබෙන්නේ යම් වරදවා ගැනීමක් නිසා. ඒ වරදවා ගැනීමයි දුරු කරගන්නට තිබෙන්නේ. වරදවා ගැනීමක් දුරු කරගන්නට නම් ඇත්ත ඇතිසැටි දකින්නට ඕන. ඇත්ත ඇතිසැටි. එතකොට මේ සුභයි කියා ගන්නවා ගන්නේ නම් ශරීරය සුභ වශයෙන් ගන්නේ නම් ඒක ඇත්ත ඇතිසැටි ගැනීමක් නෙවෙයි. ශරීරය අර මල පිරුණක් බවට පත්වන්නට කලින් වූ ශරීරය ගැන වුණා. කොහොමද සුභයි කියලා ගන්නේ? සුභයි කියලා ගන්න කොහොමද? මේ ශරීරයේම තිබෙනවා සිදුරු. අපට දුරට පේන්නේ නැහැ. ලං වුණත් සමහර විටක නොපෙනීනට පුළුවන් පෙනීම දුර්වලයි. ඒ කුඩා දෙයක් ලොකු කර දක්නා දකින්නට පුළුවන් කණ්ණාඩියක් එහෙම ලං කර බැලුවොත් මේ ශරීරයේ තිබෙන සිදුරු අපට පේනවා. එද මේ සිදුරු වලින් මොනවද ගැగిරෙන්නේ? දහාදිය. වරුණුත් වෙලාදී ඒ ඒවා වැగిරෙනවනේ. වැగిරෙනවා. ඒවා සුවඳවත් කොහොම අපද්‍රව්‍ය ඒවා ගඳගහම් දුර්ගන්ධය ඇතිදී කෙල සොතු ආදී ඒ හැම දෙයක් මේ ඒ එකක්වත් නෑ සුවඳ ඔක්කොම දුර්ගන්ධ. ඉතින් එහෙම දුර්ගන්ධ හමන දේවලින්ම පිරී තිබෙන මේ ශරීරෙහි කොහොමද ඇත්ත වශයෙන් සුභයි කියා සලකා කොයි කොට සුදු සුභයි කියා සලකා ගත හැකිවන් එනිසා සුභයි කියන ඒ ගැනීම ශරීරයේ පිළිබඳව කාහාරය ඇත්තේ නම් ඒක වැරදි ගැනීමක් වැරදි සංඥාවක් සුභ සංඥා සුභ දිට්ඨි සුභ චිත්තය කියලා සුභ වශයෙන් ගැනීම සංඥාවෙන් ගැනීමක් තිබෙනවා දෘෂ්ටියෙන් ගැනීමක් තිබෙනවා ඒ වගේම සිතින් සලකා ගැනීමක් තිබෙනවා සුභයි කියලා ඒ වැරදි විදියට සැලකීමක් සුභවයි ඒ නිසා කයෙහි දැකිය යුතුව තිබෙන්නේ සුභ බව නෙවෙයි අසුභ බව ඒ අසුභ බව හොඳ හැටි තමාගේ තම තමන්ගේ සිත් සතන් තුලට කාවැද්දීමට ඉවහල් කරන කොටසක් තමයි බුදුරජාණන් වහන්සේ මේ නව සීවතික අපේ කායાનුපස්සනාවට ඇතුළත් කොට වදාගත්තා. අන්තිමටම දක්වන්නේ කොයි කොටසද ඒ ඒ අත්තික ශරීර සයථාපි පස්සෙය ශරීරං සීවති කාය චතිතා අට්ඨිකානි පූතීනි චුන්නක ජාතා අට්ඨිකානි පූතීනි චුන්නක ජාතා සුණු යන කුඩු බවට පත් කුණු ඇට එතකොට ඇට කුඩු ගොඩ ඉතින් ඒ ඒ අවස්ථාවේදී දැන් තියෙන්නේ මොනවාද? ඒ කුඩු බව නොඉක්ම වූ ස්වභාවයක් මේ දැනුත් තිබෙන මේ ශරීරේ. ඒ කියන්නේ අපි ගන්න එකයි කියලා. එකම එකම හැටියට තිබෙන්නට ඕනේ. බැරිද අපට කෙනෙකුට පුළුවන් මේ අත ගලවලා කුඩු කරන්න. ඒ අත ටික කුඩු කරත් හැකි පිටි බවට පමුණුවන්න. පිටි වෙන තරමට පමුණවන්නට පුළුවන් කුඩු කරලා. එතකොට ඒක අපි හිතාගත්තට එකයි කියලා එකක් නෙමෙයි මහත් රාශිය. අනේ නිසා මේ ශරීරයේ තියෙන ශරීරය පිළිබඳව මේ සලකා ගත යුතු තිබෙන ඔය කාරණා නිසා අපට පුළුවන් ශරීරය පිළිබඳව තියෙන ඇල්ම සුභ බව වශයෙන් සැලකීම බොහෝ දුරට දුරු කරගන්න. සාමාන්‍යයෙන් වත් සල්ක. නම් භාවනාවේ නුවණක් උපදවා ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ මෙතන වදාරන්නේ නිකන් තමන්ගේ ශරීරය ගැන සැලකීම නෙවෙයි මේ භාවනා කරන එක්කෙනා ඒ භාවනා කරමින් කරමින් තමයි භාවනාවේ යෙදෙමින් සිටින විට ශරීරයේ පිළිබඳව ඇති අසුබපත්ත බලන ඒ තමයි නුවණ ඒ පැත්තට යොමු වෙනවා යොමු වූ කල්හි ඔහුට වැටහෙනවා අනේ සෝහනේ වැටී තිබෙන සෝහනේ දමා තිබෙන මල සිරුර. සෝහනේ දමා තිබෙන මල සිරුර දවසක් දෙකක් තුනක් ඉක්ම ගිය කල්හි ඒක ඉදිදෙනවා. ඉදිවි සමහර තැන්වලින් පූජා කරව වැගිරෙන්නට පටන් ගන්නවා. ලේ ගලන්නට පටන් ගන්නවා. ඒ తත්වයේ ඉක්ම වූ ශරීරයක් නෙවෙයි මේක. මේ මේ ශරීරයේ මේ తත්වයට පැමිණෙනවා. ආදි වශයෙන් මේ භාවනා කරන එක්කෙනා කරන තැනත්තා යෝගාවචරය තමාගේ ශරීරය සෝහනේ දමා තිබෙන ඒ ඒ සීයතිකයන්හි විස්තර කරන පරිදි ඒ ඒ ශරීරයන්ට කිට්ටු කරලා ඒ தത്വයට පැමිණෙන ඒ தত্ত্বය නොඉක්ම වූ ශරීරයක් මෙය කියලා බැලීමයි මෙතන උදාහරණ ඉතින් ඒම බලන විට තනත්තා මේ රූප ශරීරය ඒම දැක ඊළඟට ඒ රූපයන් රූප ශරීරය ඇතිවීමේ හේතු ඒ නැතිවීමේ හේතු